සංඛාර උපයෝග කියන්නේ ඒකට හොඳටම ලෑස්ති වෙලා ඒක එක සැරයක් නෙවෙයි. ලක්ෂ වාරයක් කරලා. ඇයි මේ සිද්ධිය ඉවර වෙන්නේ ඉතලම හදිසි නිගමනයකට එන්නේ කියලා නිගමනයේ පස්සට. තීදු කිරීම පැත්තකට දානවා. ඔහේ බලන්න. එතකොට ඒක සුබේට නටනවායි. අසුබේට නටනවාත් උඹ නටලා ඉවර වෙනකන් හිටපන් කියලා උපේක්ෂාවක් අපිට පළවෙනි සිද්ධියේ තමයි සිලිලාරේ තියෙන කෝඩු ගති, කෝල ගති, ඒක නිසා අපි අත්‍යම කරපරක. සංකරුපේ කාගල් කියන මුලමඳාග තුනම දැක්කට පස්සේ ඒක වේදනාවේ විතරක් නෙවෙයි සංඥාවේ තේරෙලම තියෙනවා. සංස්කාරවලක් තියෙනවා, රූපවලක් තියෙනවා, විඥානේ තියෙනවා. පූර්ණ නැතිම නටන්න දෙන්නේ නැති නිසා තමයි අපි මේ සංසාරේ බැඳෙන්නේ. කොටින්ම මුල දකින්නකොටම අපි ප්‍රතික්‍රියා කරනවා ඒක හුඟා තුප්පගතියක් තුච්ච ගතියක්. නමුත් භාවනා කරන එක නම් මුල මැද දෙක දකින්න සමහර විටක සාර්ථක වෙනවා. නමුත් අන්තිම කොටස කියන්නේ Nirodhe කියලා. අපි Nirodhe බලන්න ලෑස්ති නැහැ. අපි යමක මුලමැදක බලලා ඊට පස්සේ ඕ මොන දේ වුණත් ඊට පස්සේ අපට. ඒක නිසා අපි ළඟ තියෙන භාගයට කාපු කුණාවක්. එකකවත් ඉවරයක් කරලා නැහැ වැඩ. ඉතින් අන්තිම දකින්න පුළුවන් නම් උපාදිතී භංග කියනකේ බන්ධන ආය දැක්කයි කියලා කියන්නේ Nirodhe දකින්න කියන්නේ. ඉතින් මේ Nirodha සත්‍ය ඉල්ලුවාට විමුක්තිය වශයෙන් ඒක පේනකොට අපිට බයක් ඇති. ඒකට මේ එරික් ෆ්‍රොම් කියන හතරම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ නැතර මේ මේ 19 වෙනි සතවරි 20 වෙනි සතවරි ජීවත් වෙන මිනිස්සේ අපෝතක් කියලා තියෙනවා fear of freedom කියලා. එයා පෙන්ලා දීලා තියෙනවා අපි කොච්චර freedom fighters ලා වුණත් freedom එක කිට්ටු වෙනකොට ගේ මතයට දාලා දුවනවා. කොටින්ම වෙනවා නම් අපිට විමුක්තිය ලඟ වෙනකොට අපිට ඒ විමුක්තිය පේන්නේ හරි බෝරින් විදිහට. හරිම මොනොටොනස් විදියට. හරිම ෆියර්ෆුල්නස් විදියට. හරිම අයිසොලේටඩ් විදියට. හරිම අවුට්කාස්ට් විදියට. ඉතින් ඒ ලකුණු එනකොට අපි කරන්නේ අරමුණු මාර්ගය. මේ සරුවත්නාසේ කියලා තියෙන්නේ දුක්ඛ සත්‍ය වැහිලා තියෙන ඉරියව් මාර්ගය. එකක් ඉවර වෙනකන් හිටපන්. එතකොට උඹට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක නිවන් දැක නෙවෙයි. කල යුත්තේ මේකයි කියලා තේරෙනවා. පදමාරු කරන්නේ නැතුව එකම කරගෙන යන්නේ. කරනකොට අන්තිමට ඒකේ තලතුණා තත්ත්වය තමයි සංකල්පිකාව කියලා කියන්නේ. එයාව කුප්පන්න බෑ කාටවත්. මොන જાතියෙන් කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නම් මොකකින්වත් බෑ. බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. විනිශ්චයක තේරෙන්නේ. ඒක මේ රහත්ිත කියලා කියනවා. සෝවාන් වෙලා නැති වුණත් තම සෝවාන් වෙන්නත් ඉස්සලා ඒ සංඛාරූපික ඥානයට ආපුවාම අටුවචාන් වහන්සේලා පිළිගන්නවා ඒක රහතන් වහන්සේගේ හිතක් මේ මේ ලෝකයේ ඇත්තට මේ ලෝකෙට අයිති නැති හිතක් ඒක. සංසාර චක්‍රේ හෝ මේ විශ්වයට අයිති නැති හිත. ඒක නිසා ඒක මේ නూరు ගතියක් තියෙනවා. මේ සාමාජික ත්‍ක්යක් නෑ ගන්න බෑ. මේ කිසි තැනක රෙජිස්ටර් කරන්නේ නෑ ඒක. අවුට්කාස්ට්. ඒ නිසා ඒකෙන් යනකොට ආධුනිකයෙක් යන අනන්තයයි. හැම වෙලාවෙම ඔඩ් ගතියක් වැඩෙනවා. මට මේක නිකන් පුරුදු නෑ. ඉඳලා නෑ. සැකයි, බයයි, නීරසයි. ඊට වැඩි හොඳයි අර ගන්න ගුණ කියලා ආපහු එනවා සංස්කාරය බලන්න. උපේක්ෂා වීම නොංජල්කමක් විදිහට උපේක්ෂා වීම බය අඩු ගතියක් විදිහට පේනවා. මෙච්චර ඉක්මන කේන්ති පොලිසිය තියෙද්දි මම මේ තීන්දුව පතර දාන්නේ මොකටද කියලා ඉක්මනට පැනලා තීන්දුව ගන්න. දැක්කමහර සංසාරේ මේ කොක්කට අහු. බුදුදහම කියන්නේ අපිට අයිතියක් තියෙනවා ඕනම දෙයක්. තමන්ගේ ජීවිතේ සහ කාය පිළිබඳව දාන දෙන්න කැමති නම් මේ වෙන ඕනම දෙයක් පතර දාන්න අයිතියි. එන ඕන දෙයක් විනිශ්චය කරන්නේ නැතුව ඉඳීවි අයිතියි. අපි කියනවා ඒක පැන යනවා. අපි කියනවා ඒක මේ ප්‍රශ්නෙට මුහුණ නොදීමක්, මොහොන්ජල්කමක්, කැක්කමක් නැතිකම, හැඟීමක් නැතිකම. ඉතින් අනුන් කියන එක නෙමෙයි ප්‍රශ්නේ අපේ ඇතුළෙන් ඕකේ. ආවට පස්සේ තමයි අපිට මේ කරගෙන යන වැඩක් දිගට කරගෙන යන්න බැහැ. ගරු ස්වාමීන් වහන්සේ වෙනස් ධර්මයන් කෙරෙහි සිත යොමුකොට මතුවෙන ස්වභාවයන් විනිවිද දැකීම විපස්සනා කිරීමේද අත්දැකිය හැකිද මේට වඩා හොඳ පැහැදිලි අත්දැකීමක් දැක්වීම උදාහරණයක් සහිතව දෙන්නේ නම් නැරේ වෙනස් ධර්මයන් කෙරෙහි සිත යොමුකොට මතුවන ස්වභාවයන් විනිවිද දැකීම විපස්සනා කිරීම ලෙස අත්දැකිය හැකිද මේකට වෙනස් පැත්තකින් මේ කියන්න පුළුවන් වෙනස් වෙන ධර්මයන් කියන එක දී ඇති සාක්ෂිය අපිට දී ඇති ගාන data හම්බෙන data set එක අනිත්‍යයි. ඒක ඒක නිට්ටයයි කියලා ගත්තොත් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ අනිත්‍ය සංඥාව කියනවනේ මේක දෙස බලා සිටීම නිතර වෙනස් වෙන දියා බලා සිටීම අනිවාර්ය දුකක්. ඉන්නේ දුක ප්‍රකට වෙන්න දෙන්නේ නැතුව අනිත්‍ය වෙනවස්තු මාරු කිරීමෙන් තමයි අපි මේ දුක වහන්න හදන්නේ. ඒක නිසා වෙනස් වෙන සුළු බව වෙනස් වෙන සුළු ඇත්තටම වෙනස් වෙන සුළු දේ නිත්‍ය සංඥාව අයින් කරලා අනිත්‍ය සංඥාවෙන් බලන්නේ හිටියොත් තමම් පරදින ගතියක්, පච වෙන ගතියක්, කොම් වෙන ගතියක්, රහෙන් අයින් කරන ගතියක් එන්න පටන් ගන්නවා. මේක මම ඇතිකමගේ කීර්ති නාමය, මම ඇතින හිටපු මගේ ඉමේජ් එක, මගේ රුචිකම්, අරුචිකම්, පෞෂත්වයේ නිකන් ගින්නට අහුවෙච්ච වෙඳුරු පිටක් වගේ ස්වභාවය නැති වෙලා යනවා. දිය වෙලා යන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම දුකක්. ඒක පිළිබඳව කාටවත් නැහැ කියන්නේ. ඒ නිසා අනිත්‍ය හරියට දැක්කනම් ඒක දුකක්මයි. ඒ නිසා සර්වඥන්තේ සරල බීජගණිත මේ සමීකරණ දෙනවා යමක් වෙනස් වෙලා සුණා ඒක තමයි දුක කියන්නේ. නමුත් අපි ඔය දෙක වෙන් කරලා ගන්නවා. වෙනස් වුණාට කමන්නේ සැපෝ වෙනවා. ඒක තමයි අවබෝධය. මෙන්න මේ දෙක යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අනිත්‍ය වූ දුක් වූ දෙයකට මේකට මමයි කියන්න වටනවද මගේ කියන්න වටනවද මගේ ආත්මය කියන්න වටනවද කියලා අහුවොත් අර දෙක සුද්ධ කරගත්තා නම් කිසි කෙනෙක් කවදාකවත් මේකට ආත්ම කියන්නේ නැහැ. මෙන්න මේකදී විපස්සනාව කියලා කියන්නේ අනිත්‍ය දුක දැකීම නෙවෙයි. මොකද ඒක විපස්සනා පහළ වෙන්නේ ඉස්සර ලෝකෙත් තිබුණා භෞතික විද්‍යාවෙන් පෙන්වලා දෙනවා. දේව විශ්වාසය නැති ඕනම ආගමක් කියන කට්ටිය දන්නවා ලෝකෙ තියෙන දුක කියලා. නමුත් මේ අනිත්‍ය වූ දුක් වූ දේ මමයේ මාගේ මගේ ආත්මය කියලා කියාගන්න එක නොකිය හිතුවොත් මොකද කියන එක විතරයි බුදුරජාණන් වහන්සේ කියනවා නල්හයිපොතීසිස්. ඒක ඩිස්ක්ලේම් කරමු. ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියන එක තමයි විපස්සනාවේ කොට. කොන්තේ බාඩපත් වෙන්නේ, කරඬු බාඩපත් වෙන්නේ. ඒක self negation එකක්. මම තමයි විශේෂණය කිරීමක් නිසා බොහෝ දෙනා කියන බුදුරජාණන් වහන්සේ නාස්තිකවාදී කියලා. බුදුරජාණන් වහන්සේ මේ සුබයි වැත්තක් දකින්නේ ලස්සන දෙයක් දකින්නේ දකින්නේම අසුබමයි දකින්නේම කැතමයි නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ අනිත්‍ය දුක දෙක බුදුරජාණන් වහන්සේ මහ පොතයක් නෙවෙයි. දුක ස්වභාවය. උනාදී කියන අනිත්‍ය නම් දුක නම් එහෙ උදේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බලන්න. ඒකටත් මේ සුභවාදීන්ට හරියන විදිහට ඒ නැත්නම් సౌందර්ය හරියන විදිහට බුදුන්සේ විකල්පයක් දෙනවා. මේක අනුන්ගේ දෙයක් විතර බලන්න. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ දේ මගේ නෙවෙයි කියලා. ඒ නිසා උන්වහන්සේ විචුණාලෙන් අහනවා මහණෙනි යමක් උඹලගේ නෙවෙයි නම් අත. ඒකත් සම්පූර්ණ කිව්වේ මොකද? මෙය මේ මුදල්. ජෝර්ජ් ජජ්රෝගේ අසංකල දෙන්නේ මොකද? ඒක උගේ. උදීපන්. නෑ. මුදලසාරින්න කිව්වේ නෑ. මුදලෙව අසංකල තියෙන උටයි තියෙනවා. කොම්බේ නෙවෙයි. ඊපස්සේ කිසිම රකින්න දෙයක් නැත්තේ කුරුල්ලෙක් වගේ ඉන්න පුළුවන්. බුදුදහම කියනවා මාන්නේ යමක් කුඹේ නෙවෙයි ඒක දීලා දානවා. ඒක මේ සංඥා ලෝව ඒ සංඥා විරුද්ධුනේ මාන්නේ ඇහැ නිත්‍ය දන්නේ. අනිච්චම්බන්තේ. ඒ අනිත්‍ය වූ දෙයක් නඩත්තු කිරීම සපත දුක. අනේක දීලා ඒ රූප නිත්‍ය දන්නේ. නිච්චම්බන්තේ. ඒකත් අපි මේ කඩේ තියෙන ටෙලිවිෂන් එකේ මේ ෂෝකේස් එක තියෙන ෂෝරූම් එක තියෙන ටෙලිවිෂන් එකක් ගන්න. දැකපු ආසාවක් ඇති. අනේ ගානරි ලෝන් එකක් ගන්න මොගේ කියලා හරි ඕක ගෙනල්ලා ගෙනල්ලා තියන. ඊන තිබ්බ දවල්න ඔක දූවිලි පියන්න වෙනවා. ඕකට ලයිසන් ගන්න වෙනවා. ඕකේ නරකෙව පෙන්නකොට දරුවෝ බලනකොට හිත නරක වෙනවා. ඕක අර ෂෝකේස් එකේ තියෙන ගන්න නැහැනේ. මගේ ගියා ගන්නකම් ඒක හොඳ පැත්ත විතරමයි කිනාබු දවසේ ඉඳලා මේන්ටනන්ස් කොස්ට් එකක් එනවා. අනිත් ඒ ගේ ලොකු ඉඩක් ගන්නවා. ඇති හොඳක් නෑ. ඉතින් පස්සේ අර ගතන තියෙනකම් මොකුත් නෑ. ඒක අනුගේ බව පරතෝ සංකල්පෙන් බැලුවොත් ටෙලිවිෂන් එක විද්‍යානුකූල හොඳ නිෂ්පාදනයක් තමයි. මේ මේක මගේ මල්ලට දාගත්ත ගමන් අනිත් සංකල්පම. ඉතින් ඒ රූප ධර්ම පිළිබඳව නිච්චද අනිත් සම්බන්ධ. මේක මේ මේක මේ මගේ මල්ලට දාගත්ත ගමම් මල්ලට මේක දාගත්තට පස්සේ නෙමෙයි දුකද සතුට දුක එසකොට මේ රූපේ සහ ඇහැ අනුව පහළ වෙන චක්කු විඥාන ඒක නාම ධර්මයක් නිසා කොහොමඩක් අසුන් තියෙනවා අපි ධර්ම කියනවා රූප ධර්ම චිත්තක්ෂණ 17ක් තියෙනවලු නාම ධර්ම එක චිත්තක්ෂණයයි අර වගේ 17 ගුණයකින් වෙනස් වෙනවා ඒ විඥානයේ කියන එක සපද්ද දුකක් දුක මොකද මේ වෙනස් වෙන සුළු ගතිය වැඩි නිසා අපි දකින්න නම් පණුරිත්තකට වයින් ෆ්‍රික් එකකට පස්සේ අනුහිත නලියන්න පටන් අර ගන්නවා ඒක දිහා බලන්න බෑ කාටවත් මම අපේ ලැබ් එකේ මම තමයි පණුව මරන්නේ ඒක සෝලොජිස්ට් ඔක්කොම ගෙනාලා පස්සේ අපි මැඩම් කියනවා මේ මහලා දෙන්නේ ඉතින් මට හරිය අරයි අරට වයින් ෆ්‍රික් දාලා මොන් නැති නැටි බලන්න නමුත් දැන් හිතෙනවා මුන්නම මිනිහෙකුට සත්පුරුෂයෙකුට ඒක ප්‍රිය වෙන්නේ ඒ වගේ තමයි විඥානීය වයින් ෆ්‍රික් ගහුව පණුව වගේ ගොඩ දාපු මාළු වගේ මේක සැලි සැලි තියෙන සපක් පෙරලා. ඉතින් මේ විදිහට විපස්සනා කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් යමක් දුක නම් ඒක ඩිස්ක්ලේම් කරන්නේ ඒක විතරයි. මේ පොඩි ටෙක්නික් එකක් තියෙන එක තීරණාත්මක නෙමෙයි. රෂනල් ඩිසිෂන් එක. ඩිඩක්ටිබල් ඩිසිෂන්. මුදෙන්සි ඒක දාලා කියන හැබැයි මේක නිත්‍යයි කියලා නෑ. අනාත්මයි කියලා මම කියන්නේ. අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න. උග බෞද්ධය අල්ලා ඉන්නවා බුද්ධ ආගම නාස්වාදයක් කියලා. කිසිසේත්ම බුද්ධ ආගම නාස්වාදයක් නෙවෙයි. බුදුරජාණන් කියනවා ආත්මවාදීත් නෙවෙයි අනාත්මවාදීත් නෙවෙයි. යම් කිසි කෙනෙක් මේක අනාත්මවාදී කියුවා නම් පැහැදිලිවම බුදුරජාණන් කියනවා මේක උච්චිතවාදී කරා. අනාත්මයි කියලා ප්‍රශ්නේ නනම් ආත්මෙට උත්තර දෙන්න. ආත්මයි කියලා උත්තර එනවනම් අනාත්මෙට උත්තර දෙන්න. මේ දෙක දන්නේ නැත්නම් එහෙනම් අපි ආත්මවාදීට ආත්මික උත්තර දෙන්න ගියම ඩබල් වෙනවා. අනාත්මවාදීට අනාත්මවාදී උත්තර ගියම ඩබල් වෙනවා. අනාත්මවාදී හරියට බේසික් ටෝස් එක බලලා ඒකට උත්තර දෙන්න ඕනේ ආත්මය. ආත්මවාදී ප්‍රශ්න වලට අනාත්මවාදී. ඉතින් ඒක කියනවා දෙබිඩි කතාවක් මේ කතා කරන්නේ වෙලාවක ආත්මයි කියන විදාන මම හිතන මොන කතාවෙන් හරි ගමන විමුක්තිය ලැබෙනවා නම් මම ලයිසන් දෙන්න. ඒකයි විපස්සනා කියන්නේ ඒ නිසා ස්ථිර සාර මෙමකින් මනින්න එපා. ප්‍රශ්නේ හැටියට මත වෙන ප්‍රශ්නේ හැටියට පිළිතුරු දෙන්න ඩිලිජන්ස් එක තියෙනවා. විජිලන්ස් තියෙනවා. ඉම්ප්‍රොම්ප්ටු ඉන්නෝ. be prepared. මේසු කල්ලාදෝම අනාත්මවාදී මුත්‍ර දෙන්න පටන් අරගත්තා. අපි දැන් අවුලක් අවු. ආත්මවාදෙන් දෙන්න ගත්ත අවුල. ඒ දෙකම tools දෙයක් විතරයි. ප්‍රශ්නේ එන විදිහට තමයි උත්තර දෙන්නේ. ඒ නිසා විපස්සනා කියන එක එහෙම එක පටු අර්ථකථන දෙන්න බෑ. හරි බලල් විශ්යක් ප්‍රශ්න මතුවෙන හැටි තමයි උත්තර මත. ගරු ස්වාමීන් වහන්සේ ධ්‍යාන හිතක පවතින ගුණාංග ටික තා ටිකක් විස්තර කර දෙන මේ කර්මා ඉලාසය. යෝගී හා භෝගී මේ බොයන්නේ බොයන්නේ මා ප්‍රාණය. භෝගී යෝගාවචර පිළිබඳව තා ටිකක් විස්තර කර දෙන මේ කර්මා ඉලාසය. එන්න මේ වහුරතලෙන් ප්‍රශ්න අහනවා. දැන් උරතල් වෙන්න අහනවා කියප එක තව ටිකක් නැලවිලි කවි කියන්න බැරිද කියලා. ඈ? ඔව් ලලපයි. මේ මේකට මම කියනවා මේ පළවෙනි ප්‍රශ්නෙට දැන් පැකට් එක පෙට්ටියක් එනව නේද හෙට සඳුදා. ඒකේ තියෙනවා ලොකු සාංශික පොතක්. සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා ටික් ලොකු පොතක්. අන්නේගේ මම ගෙනලා පෙන්නලා දෙන්න. ටික කියවන්න මොකද අපිට බෞද්ධකම නාන්න නැතුණාට දැන් ඉතින් පඬිතුකම නෙවෙයි ඉගෙන ගන්නේ. ප්‍රයෝජන සාසන මම ඒ ටික පෙන්ලා දෙන්නම්. ඒක පෙන්ලා දීලා තියෙනවා මේ ධ්‍යාන හිතක පවතින ගුණාංග 10. මේ විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි ඒ ධ්‍යානාංග පහ සහ නීවරණ ගලපලා පෙන්නනවා. තව මේ අටුවාචාර්ය මහන්සලා තමයි අර හයක් මේ 10ක් හදලා තියෙන්නේ. අතීත අනුභවන චිත, අනාගත ප්‍රතිගංකන හිත, රාග හිත, ద్వේෂ හිත, කම්මැලි හිත, උදග්ග හිත කියලා හයයි. ඉන්ද්‍රයන් සමබර කිරීම, ඉන්ද්‍රයන් ඒක රස කිරීම, ඒකට අදාළ වීරිය අන්‍යම කියලා කර්ම හතරක් ඉතන එතන 10ක් හදන. ඒක හරි සමතේට කියන කතාවක් එතන තියෙන්නේ. නමුත් විපස්සනා ලොකු සංඥාන්තනේ උදාහරණයක බණවල තියෙන එක තැනක සෝතපට්ටි මාර්ගය කියලා එකක්. අන්න ඒකෙදී එක එක ඥානයකට මොනවාද මේ නාම රූප පරිච්ඡේද ඥානේ සම්පූර්ණයට මේ 10 තියෙන්න ඕනේ. පච්චේ පරිඥානේ සම්පූර්ණ මේ 10 තියෙන්න ඕනේ කියලා ඒ සමත ක්‍රමයේ හේම මේ යොදවලා පෙන්වන එක හරි ජූසි. හරි සැපි. අහනකොට හොඳට ගලප ගන්න පුළුවන් මට මේක උනාද නැද්ද කියලා. මේ ප්‍රශ්නේ වැදගත්. හැබැයි මේක හුදු තීරිය. යම් තීරිටිකල් ආන්සර්. නමුත්තර බහුසුති භාවයේ අපිට ධෛර්යයක් වෙන නිසා මේ පුතේ තියෙනවා යෝගී සහ භෝගී යෝගාවචර කියන තාටික විස්තර කර දෙන්න ඉලා අනවා ඉලා. ඒ කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ engage වෙලා ඉන්නේ. භාවනාවට යෙදිලා. භෝගී වෙනවයි කියලා කියන්නේ ඉන්ඩයිජන්ස්. මේ ඉඳුරම් පිනවීමේ ඉලයි. ඉතින් ආධුනිකයන් මේක එක දිගට කරගෙන යනවා. දිගට යෝගාවචරික වශයෙන් ගත කරන්න බෑ ඒක නිසා අපි ඒක මේ අකුසලයක්වත් නරක දෙයක්වත් කියන්නේ නරකයි. නමුත් මේ සම්පූර්ණ භෝගී වෙලා යෝගී නොවීම ඉන්න එක කවදාහකවත් ඉනිෂියටිව් එකක් නෑ. ඒක නිසා ඒ පුද්ගලයාට බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ප්‍රෝධිනයක් නෑ. යම් ප්‍රමාණයකට උත්සාහ කෙරුවොත් මේ යෝගී වෙන්න ටික ටික හෝ භෝගී භවයේ තියෙන ආධිනව වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ බුද්ධියට අමලියක් කරදරයක් වෙනකොට තමයි ෆෝමියලක වැරදි බවත්. අපි මොන සැලසුම් කරුවත් අන්තිමට ඩිසපොයින්ට්මන්ට් එක බව තේරෙනකොට පේනවා. එහෙනම් මම අර වැරදි වගේ ටයි කරපු යෝගී ක්‍රමයට ඉියොත් මොකද වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම උදාමින්නාසෙත් එක්ක ඉස්සල්ලාමගේ පැවිදිලා පළවෙනි වතාවට පාක්‍රෝඩ් එකට යන්න සිද්ධ වුණා උදේ උපස්ථාන කරා. ඉතින් මේක මට හරි විශාල ප්‍රහේලිකාවක් වුණා මොකද මම හිතන්නේ ආරන්නේ මෙහෙට ඉන්නේ නැහැ කියලා. අවුරුදු 3ක් විතර හිටියා. ඉතින් ඉස්ලාම් ගිල කොළඹ පහ. අතම නෙවෙයි කොළඹ පහේ මහා පහරක් අයිනේ ගේදී. ඉතින් යම ඔක්කොම පහදුවන් තාම ලොකු සාන්තින්නේ රිකවරින් පොසිෂන් එකේ ડોක්ටර්ස් අයනවා නිතර විසිට කරනවා. ඉතින් ආරණ්‍යයට ගේන්න බෑ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ උපස්ථානේ හම්බුනායි කියලා කියන්නේ ඒ කාලේ හැටියට නිකම් ගන්ධ ධාතුන් වහන්සේගේ තේමාව හම්බුනවා. බොහෝම වටිනා දෙයක් මොකද ලොකු සංහර ඇක්සස් කරනවා. ඊයත් අතනයි දෙකයි අයින් කරනවා. මට තිබුණ ස්පයි කරන්න මේ මනස ඇත්තටම රහක කියලා. එන්න මොකක් කරන්නේ? මට ඔහි මොනවද මට බලන්න ඕනේ මේ මේ සතිය වඩව මිනිස්සෙක් ළඟ මොන මොන වැරදි තියෙනවා. ඒ කවුරුත් කවුරුත් ආශ්‍රය කරන්නේ ඕකටම තමයි. කොහොමද ස්පයිස්ලා තමයි. මටත් ඕනේ එච්චරයි. බලාගෙන ඉන්නවා. ඉන්නකොට මම මද්දහනේ පුරුද්දක මේ බුදු ගයක් තියෙනවා කැඩිච්ච ෆෑන් එකක් තියෙනවා සතර සතර සතර සතර සතර ගාලා කරකැවෙනවා මම ගිහිල්ලා මද්දහනේ උගට ගිහිල්ලා භාවනා කරනවා ඉතින් අනේ කාම්ස් වෙනවා හරියට ලොකු සාංශි බලන්න භාවනාවල විනාඩි 5කින් මම කියනවා මට හොඳට තේරෙනවා එතන ඉස්සරහ පාරේ කන්ටේනර්ස් යනවා ඔලූඩිය ඉතින් මම කියනවා ඉතින් භාවනාවේ කොට අතුරු කිසිම භාවනාවක් නැහැ. නමුත් චාරිත්‍රේ කරනවා. ඉතින් වැඩිමල් ආම් වෙන කරන්නේ මේ බුරු කරන්නේ කොමනසෙ. ඔබ ගිහිල්ලා බලපෑදෙන බුදියන්නේ ඉන්නේ. දැන් මෙතන ඇවිල්ලා මේ වාහන උඩ උඩින් යනවා කියන්නේ මොකද්ද බොරුව කරන්නේ? ඔබ අපි වගේ හිටපන්කෝ. මට නිකන් මහා පච වුණා වගේ නිකන් කියා ගන්න දෙයක්වත් නැහැ අන්දමන්දි ඉතින් මන් දෝනාගේ හැමදාම මෙයාට භාවනා කරන නිසා මට ඒක නිකන් නැතුව බෑ වගේ හැබැයි මම දන්නවා මේකේ ප්‍රෝජනයක් නැහැ. ප්‍රෝජනය කියන්නේ හිත නිතරම ඒ හද් වලට මම උරු වෙලත් නැහැ. නින්දට ගන්නට පස්සේ ඉතින් බ්ලැන්ක් එක. ඒ නිසා මම නිකන් පාරාලිපිය අරගෙන ඒ ශාන්ති භාවනා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි කිව්වේ උපහාසෙක්ට වගේ වෙන්නේ නැති. ඒකට මම හොඳට දිරවගෙන ඉන්න පස්සේ මම දැන් ලෝක සංසේ පත්තන් කරලා ආරම්භයට ආවා. ආරම්භයේ එනකොටම මට පළවෙනිම කික්කුනේ මීට පස්සේ උළුවට උඩින් යන වාහන නැහැ. අරණ්‍ය කියලා කියන්නේ මොන තරම් ගුණයක්ද වාසනාවක්ද කියලා එදින භාවනා කරන්න ගියා. මම ආමුදුරු කියපු වචනේ නිින්දයි වාහන සද්දේ නැතිකම් තුම්ම ත්‍රිලයක් කියනවා. අරණ්‍යට ඇවිල්ලා භාවනා කරනකොට වෙනකට වැඩිය මම ඉඳගෙන යන්න ඉස්සෙල්ලා තිබුණට වැඩිය පුදුම ආසාවක් එන්න පටන් ගත්තා. දැන් අර සද්ද නැතිකම දැන් අර ආමුදුරු කියපු නිසා හොඳට කැපිලා නිින්ද යන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ උඹ බොරු කරන්නේ කියලා. ඒකටත් එක අරන්නේදී මම නිකන් මහාම ඇප්‍රීෂিয়েට් වෙනවා. ඊට පස්සේ මම හම්බෙච්චලාගේ ඒ සංසිර ගියොත් මම හිතනවා මම අර වැරදි වැරදි අර උත්සාහ කරපු නිසා මට මේකේ වෙනස දැන් හොඳට තේරෙනවා. මම නගරේදී උත්සාහ නොකරම හිටියා නම් මම ආපෞසරේ නගරේට එලෙට ආවට පස්සේ අතහැරලා දාපු තැන තමයි පටන් ගන්නේ. දැන්ම අලුත්. මොකද ආදීනව දැකපු නිසා. නිසා ස්වාමීන් වහන්සේ දැන් මගෙන් ඇහුවා නම් මොකක්ද අර ප්‍රශ්නේ? මොකද්ද බොරුව කරන්නේ කියලා නෑ නෑ. මම බොරුවක් නෙවෙයි කරලා තියන්නේ ඇත්තටම මේ තැන භාවනා කරන්න බෑ කියලා මගේ අත්දැකීම මම දැක්කා. ඒක කරන්නේ තුගන්න. ඒ කවදාකවත් කිව්වට මේ සද්ද සින්දන් වල භාවනා නිසද්ද නැක කිය. අමාරුයි කියලා කියන එක තමන්ම යෙදිලා කරන එක ෆස්ට් හෑන්ඩ් එක. ඒ වගේ තමයි යෝගීව ඉන්නකොට භෝගී වෙන්න තද ආසාවක් එනවා. බුදුමාහා. ඒක අපරාධයක් කියලා ගන්න එපා. හොඳට ගිහිල්ලා විශ්ව කෙරේ. කිසි ප්‍රශ්න හැබැයි හොඳට දැනගන්න. මෙන්න මට ආසාවක් කරනවා මම ගියා මට මේක ලැබුණා. ඊට පස්සේ ආයෙත් යෝගී වෙන්න හදනකොට පස්සේ අයියෝ මෙච්චර භෝගී වෙච්ච මට යෝගී වෙන්න බෑ කියලා ඒක එකක් ගන්න. ආයෙත් යෝගී වෙන්න විතරක් කියලා කරන්නේ. ඒකවල තේින්න පටන් ගන්න එකම මිනිහතුල දෙන්නේ කියලා. යෝගිකමට ගියාම ඩබල් මිඩල් පෑගන්නේ. අපි දෙන්න තියෙන විදර්ශන කරන සේරම දීලා සම්පූර්ණ කැදරේ. බොරුවක් නෙවෙයි. ඒක වසහාගෙන හිටියයි කියලා අපිට ගුණයක් හම්බෙන්නේ. ඉතින් දැනගන්න මේකට ගහන ටැග් එක තමයි භෝගී වෙලා ඉන්නේ. ඒක අපරාධයක් නෙවෙයි. හැට රූපයක් බලනවා කියන අපරාධයක් නෙවෙයි. කණ්ඩ සබ්ජයක් අන්නමුත් යෝගී වෙනවයි කියලා කියන්නේ ඌවමනාවෙම රූප සබ්ද ගන්නකොට මේකට. ඒක තමයි මේක අතර කන්ට්‍රාස්ට් එක. ඒක ජීවිතයක් ඇතුළත ආදීනව ආස්වාද නිස්සාරණ කියන තුනම. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් ඉන්නවා යම්බ යෝගී කියලා කියාගත්තම උඹට ආයේ යෝගී වෙන්න බෑ. මගෙන් අහන එක තමයි මම භාවනා කරන කාලේ නිලමුටලා හිටිය මාස ළඟක් විතර. ඒසර මම කොණ්ඩේ ඇවිල්ලා මිච්චර වල කොණ්ඩේ මවාගෙන ඉතින් සුදු සූට් එකක් අරගෙන පස්සේ මට පෙරදින පොස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ මට රැග් කරපු එකක් හම්බුනා. හරි හොඳ එකක්. يعني මම මම රැක් කරන වෙලාව නම් හොම්බෙන් මෑන්ද රැක් කරා. ඊට පස්සේ ඕනම වෙලකදී ප්‍රශ්නයක් ආවම කියලා තියෙන මට කියපන්. පුළුවන් හරියක් වෙනවා මම කරන. ඒ කියන්නේ මගේ අයියටත් වැඩිය මූ මාව හම්බයි බුදුවණී කරන්නේ. කිව්වා. සිරලිය උඹට බුදුන් උඹ කරනවා මම කරන්නේ මට ඕනේ. ඊට පස්සේ උඹ රැවුලත් වවනවා. කොන් මොකටද ඔල්ලෝසු ගන්නේ? ඒකට දැක්කා. මොකද මට ඕනේ නම් අතාරිනවා. නැත්නම් නිකන් නුඹ නඳුත් ඇඳුම් ගලවලා දාපන් කියලා මම ගලවනවා. මම මේ තරම් භෝගී වෙනවා මේ තරම් යෝගී වෙනවා ඒක මගේ කම්බිනේෂන් එක මගේ. උඹට බෙන්නයි ප්‍රශ්න තියෙනවා. ඒකවත් උඹට මම නැහැ කියන්නේ. ඒකට අපි දැන් යෝගී වුණාට පස්සේ මිනිස්සු ඉලා කියන යෝගින හිටගනි ඉඳලා. හිටගනි එහෙම කරන්න බෑනේ. අපිට ඕනකට අපි යෝගී වෙනවා. අපිට ඕනට අපි භෝගී වෙනවා. එහෙම නැතුව මේක මේක පාරට වතුර හිටමිනිය ගඟට වතුරට කොට දැම්මට එන්නේ නැහැ. මේ දෙක අතර යනකොට තමයි මේකට ටැග් කෙල්ලන එකයි තියෙන්නේ. දැන් මම ඒ පරණ ගුණයි කරත්තේ විකුණලා වෙන බිස්නස් එකක් දැන්. දැන් භෝගී. ඊට පස්සේ ආයෙසරක් හම්බ වෙනවනේ ඒක ෂේර මත අරලා දාලා ගිහින් මුළු හදින්ම ශක්ති ප්‍රමාණය යෝගී වෙනවා. මේ දෙකට යන්න පුළුවන් මේ ඇම්ෆීබියන් ගතිය. එහෙම නැත්නම් අර උභේ ජීවි ගතිය. මොනසර්ති. එහෙම නැතුව සම්නිකර යෝගී වෙලා ඉවරලා භෝගී වෙන්නත් බෑ. භෝගී වෙලා යෝගී වෙන්නත් බෑ. මේ දෙක අතර කම්බිනේෂන් එක ගන්න එක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ කවදාකවත් කියලා දෙන්නේ. ඒක කොමන් සෙන්ස්. ඒක නිසා මම කියන්නේ යෝගී වයන් කාටවත් කියන්නේ. ඊනම් භෝගී කට්‍යත් එක තේ පිස්සු නටාගෙන ඉන්නවා. ඊළඟ හම්බෙච්චාම ඔරේන් ටෙස්ට් කරලා බලනවා වාඩි වෙන්න පුළුවන්ද? කතාන කරන්න පුළුවන්ද? ආයෙත් එළියට ආවට පස්සේ වැරද්දක් කරපු කෙනෙක් වගේ ආයෙත් කට්ටියත් එක්ක ඉඳලා ටිකක් ඔය ඔය අතපය විසිකලා නටලා ගිහලා අරිමේ ඉන්නවා. ආයෙත් ඉස්සරහ ගිහලා බලන ඔහොමම කරලා සෑහෙන දුරට යෝගීකම ඉස්තිර සාකච්ඡා කරගත්තට පස්සේ තමයි ඒ කියන්න හදනව නෙවෙයි කවුරු ඉස්සේ දැනගත්තා කම. ඒ යෝගීකම මම යෝගී වෙන්න හදන කියලා කාරය කියා පාන්න ගත්තොත් ඒගොල්ලෝ මේට කෝඩු ඇවිල්ලා මනින්න පටන් උඹ යෝගී නම් ඇයි ඔහොම කරන්නේ? උඹ යෝගී නම් ඇයි හිටගෙන ඉන්නේ? ඉඳගෙන ඉන්නේ? එහෙම කරන්න අයිතියක් නෑ. ඇත්තටම යෝගි භෝගි දෙන්නම දන්නේ කනට වැඩි අයිතිවාරිකමක් තියෙනවා යෝගි භෝගිකම විතරක් දන්න කෙනාට. නමුත් අපි මෝඩ තාලේ පටන් අරගත්තොත් එක එක නැවිලා අපේ ටර්ම්ස් ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒ මොකද? අපි ඇසියුම් කරනවා. මම යෝගි කියලා ඇසියුම් කරන ගත්තොත් තමයි ප්‍රශ්නේ. නෝ ඇසම්ප්ෂන්. ඕනෝන අපි ඒක කරනවා මේක කරනවා. ඉතින් ඒක පිළිබඳව මම දකින විදිහට සර්වඥාන්සේ කිසිසේත්ම අපිට මේ නීච පද්ධතියක් පිළිබඳව හැබැයි මේකෙන් ලැබෙන ලාභ කළ යුතු බව පෙන්ලා තිනවා. තමගේ පරිසරයේ හැටියට, ගෲප් එකේ හැටියට, තමගේ වයසේ හැටියට appropriate technology එක දාන්න. මේ එකකට එකක් ප්‍රහස්කර වුණාට දෙක අපරාධ නෙවෙයි. රෝගී වෙනවා කියන එක වැරද්දක් කියලා බාර ගන්න එපා. අනිත් ඒකදී හොඳට කල්පනා කරන්නේ ඇයි ඒක ලිස්ට් එකට දැම්මේ කියලා පොයින්ට් එක. මොකද යෝගී වෙච්ච එකනට භෝගී වෙන්න වෙනවා. වෙන නිසා එයාට වෙන්නේ මොකද්ද? යෝගී වෙනකොට තනි වෙන්න කැමැත්ත වගේම භෝගී වෙනකොට පිරිස අතරට යන්න වෙනවා. යන්න උනාට පස්සේ ඔප්ෂන් එකක් එනවා මම මේකට රුචි වෙනවද? එහෙම නැත්නම් මම පිරිස නැති එකට රුචි වෙනවද කියලා යා දෙගිඩි දහරුවක් එනවා. ඒක බුදුරජාණන් කියනවා ඔබට භෝගී වෙන්න ඕනේ නම් ඔය එක කරපො. යෝගී වෙන්න ඕන නම් කියන්නේ හලන් දිගන ගන්න. යහළුව හලන හැටි. කවුරුත් ඒ අපේ මොකද ආ මචං ඇයි මචං අනම් මචං කියගෙන එනවනේ. ඒක ගෙවිද හලලා දාන හැටි අමුතුම ආටක්. ඒක දැනගන්න ඕන තමයි යෝගීකම දැනගෙන. දැන් මම ඉන්නේ භෝගී පරිසරයක. ඉන්නේ සාධාරණ හලන්ති ඉගෙන ගන්න අන්න බුදුහාමරණ උපදේශකම් කියන ගන්නවා. බුදු මේකේ හිටිය භෝගී වෙන්න වෙන්නේ ඉස්තියෝගී වෙන්න. නිසා යෝගාවචරින්වත් පේසාස්ත්‍රය කරන්න වෙනවා. හැබැයි එයාට හැකියාව තියෙන අවශ්‍ය නම් ගන්න නැත්නම් නිකන්. මට වගේම නැතිකමයි මිනිස්සුන්ගේ ඇසුරේ නැතිකමේ වටිනාකම තේරෙන්නේ ඇතිකමේ ආදීනව තේරුනොත් තමයි. කවදාකවත් ඇතිකමේ ආදීනව නැතුව නැතිකමක වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ සාපේක්ෂභාවය මත ගන්නවා මිසක යෝගී වුණාට පස්සේ ආයෙ පිරිසාස්ත්‍රය කරන්න එපයි කියලා කියනවනම් එහෙනම් නිකන් අර භෝකේ ඉඳදි පෙකිනවල කැපුවා. භෝකේ ඉඳදි පෙකිනවල කැපුවා බබයිලා. ඒ නිසා ආදීනම දැනගන්න පක්ෂේ අපිට හම් වෙන gift එක, endowment එක වැරදියට පාවිච්චි කරනවා අපි මායතින් වැරද්දක් වුණා. මම යෝගිකම් ප්‍රකාශ කළදී මට භෝගී වෙන්න සිද්ධු වෙනද එහෙම ගන්න මේ ඒ කියන්නේ යෝගිකම ඇති කරන්නේ මේ අත්තරදි ටික නොදැන සිටින අත්තරදි ටික විශාල කාර්යභාරයක් කරනවා. ඒක අයිතිවාසිකම් කියනවා. මම ආයතෙන් ගිහින් භෝගී වුණා. මම භෝගී වෙකින් සතිපද කැඩුනා. භාවනා කරන මොකක්වත් ඕනේ නැහැ. ඊගාදසේ ආය යෝගී වෙන්න පුළුවන් නම් අරගෙන ඉන්න එකයි. නිසා මේකට හරියට අවශ්‍යයි අවත්තානෝචිත ප්‍රඥා. දැනට ගැළපෙන විදිහට වැඩ කරන ගතිය මම හිතන්නේ ඒ ගතිය සමහරුන්ට සාදයෙන් වෙනවා සමහරුන්ට ඇත්තේ. සමහර වෙනස් මේ මොනවද කියන්නේ මේ සදාචාරවාදී. ඒක නැත්තම් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද මේ මොරලිස්ට්. ඒ මිනිසුන්ගේ වැරද්දක් කොහොමද ජීවිතේම සාප කරගන්න. ඒක වෙන කෙනෙක් දැක්කොත් ඒ මිනිසට ඒක කියනකම් ඉවරයක්. ඒකලියෙ මස දඬුවම් අරන් දෙන්න ඕනේ. මහා පුදුමාකාර ෆ්‍රේම් එකකට වැටෙනවා. ඊට පස්සේ ඒ මිනිසුගේ ජීවිතය හරියම කටුවයි. ඒ වගේ මිනිසෙක් ඉන්න කිය මිනිසකට තියෙනවා. මේ මේ මොරලිස් මොරල් එක තියෙන්නේ සමාධිය වඩන්න ටූල් එකක් විතරයි කියන එක දන්නේ නැතුව මොරල් එක මුලමඳ අග තුනටම තියාගත්තොත් කුරුසෙන් තියලා නගාගන්න. එහෙම එකක් විපස්සනායි. මුලික කරන්න බැරි දෙයක් බව කියනවා. හැකි ප්‍රමාණයෙන් කරගන්න. ඒකේ ඉන්නෙන් වැඩෙනවා නම් අන්න තමයි දැනගන්න පුළුවන් බාහන වැඩෙනවා. එහෙම නැතුව 100 100ක් යෝගි 100ක් භෝගි කියන එකක් නැහැ. ඊගාව එක මම එක් ප්‍රශ්නයක් විතර කර පොතකට හේතු කරා මම පොත ආවට පස්සේ ඒක පොතෙන් උත්තර දෙනවා. ආනාපාන සති භාවනා වැඩිීමේදී අපි ආශ්වාස ප්‍රශ්වාස කරන වාරවලදී ඇතන් හුස්ම වාරයෙන් බරගතියක්. ඇතන් හුස්ම වාරයෙන් හිතා සමීපතාවයට සාල් බව දැනෙන මේ වෙනස කුමක්ද? මේක තමයි අපිට අනිත්‍ය ලක්ෂණය කියන්නේ. මේ වෙනස කුමක්ද නෙමෙයි කියන්නේ මෙහෙම නොදැනෙනව නම් බොරු. හුස්මෙන් හුස්මට හුස්මෙන් හුස්මට ආශ්වාස ප්‍රශ්වාස වෙනස විතරක් නෙමෙයි ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස් සම්බන්ධයි. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස් සම්බන්ධයි. ඒකට අහුවෙන්නේ නැති නිසා ඉස්සර කියනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගලපලා බලන්න එතකොට ආස්වාදයෙන් ප්‍රසාදක තමයි ආස්වාදයෙන් ආස්වාදයට වෙන වෙනස දැක ගන්න පුළුවන් ඒවා තමයි අපි ෂාප් වෙන්නේ. අන්තිමන බලකට වෙනවා එකම හුස්මක මුලක් නැඳ අගක් සමාන නැහැ. එකක මුල ඊගායකට සමාන නැහැ. ආස්වාදයේ මුල ප්‍රසවාසය සමාන නැහැ. කුටිම කියනවා එක දෙයක් ලෝකේ දෙසරයක් සිදුවෙන්නේ. ඒ තරමටම මේ ලෝකේ විචිත්‍රයි. මෙන්න මේක නැති කරන්නයි අපි මේ නිත්‍ය සංඥාවක් කියලා හදාගෙන රක්ෂණ සාත්‍ය තියාගෙන බැංකුවෙන් දාගෙන එකම ගෑණියක් අරගෙන බඳගෙන මොකද්දෝ විලුවක් වගේ. ඉතින් ඉතිරකම හිටින්නේ උඩරට කතාවද පහතරට කතාවද කියලා උඩරට කතාවද දික් කතාවද ලේසියි. පහතරට කතාවද අමාරුයි. මේ ඔක්කොම කරලා තියෙන්නේ අපි මේක මේ සාහව කරන්න හදනවා මේ සදාචාරය. ඊට පස්සේ මේක රකින්න ගියාම මේ නැති එකක් නේ. ඒක නිසා මම කියන්න වටිනවා රාජනිෂ්ක්‍රීය මනුස්සය ගැන අහලා තියෙනවා. ඉන්දියාවේ කියන හොඳටම පිසු මනුස්සය කෝකේල කියනවා මනුස්සයා විසින් Tamanට ඇති කරගත්ත කැත්තම දෙකක් තියෙනවා එකක් විවාහය අනික සල්ලි. කොච්චර කැතද කියනවනම් අද විවාහ රිජිස්ටර් වෙනවට වැඩි ප්‍රමාණයක් දික්ක සද රිජිස්ටර් කරනවා. එක සැරේයි විවාහයෙන් තුන් හතර සැරයක් දික්ක සාදේ. ඒ තරමටම විවාහය කියන එක බොරුවක් බව තේරුම් ගන්න. උත් අපි සදාචාර සම්බන්ධ වෙක මෙහෙම කතා කරුවොත් ඒක සම්පූර්ණ නරක දෙයක්. ඒ වගේම පහසුව පිණිස මුදල් ඇති කරගත්තට පස්සේ විශේෂයෙන් මේ රිසෙෂන් එක ඇති වුණාට පස්සේ තේරෙනවා මුදල මනුස්සයාට හිතා ගන්න බැරි විදිහට මොන්න තරම් චිත්ත පීඩාවක්. මේ දෙක නැති ඉරිසන් සතුන්ට කැන්සර් නැහැ. ටෙන්ෂන් නැහැ. පරිසර දූෂණේ නැහැ. අපිට තමයි මේ මනුස්සයා ශිෂ්ටාචාර වෙලා මේ දේ හරි කරගත්තට පස්සේ අපි මේ රාමු හදලා ආර්ථික වශයෙන් අපි අපි මක්කමක් ඇති කෙනෙක් වෙන්න ඕන. මේ දේවල් කරනවා කියලා. ඉතින් බලන්න ගියාම එකම දේ ලෝක දෙසරයක් වෙන්නේ නැහැ. ඒක ආනාපානෙන් පෙන්වුවාට පස්සේ අහන්න දෙයක් නැහැ මේක මොකද එක වෙලාවකට බර වෙන්නේ අනිත් වෙලාවට හැල්ලු වෙන්නේ එක වෙලාවට දික් වෙන්නේ එක වෙලාවට කොටු වෙන්නේ නෙවෙයි අහන්න දෙන්නේ. එහෙම නොවන වෙලාවක් තියෙනවා කියලා අහලා බැලුවොත් ඒ තරම්ම මේ මේ කලින් ෆිල්ම් කරපු චිත්‍රපටයක් පෙන්වන්න වගේ ජවනිකාවෙන් ජවනිකාට ජවනිකාන්තර පින්නගෙන යනවා මිසක ඒ පිට එහෙම එකක් නැහැ. මොකද අපිට පේන්නේ වනේ හැමදාම නැගිටින්න කියලා පායනවා. බස් නැගිටින්න බහිනවා. ඒක නිසා අපි නක්ෂත්‍රයක් හදාගන්නවා. හොඳට නක්ෂත්‍ර බලන් ගියොත් අද පායන තැනින් නෙවෙයි හිට පායන. අද පායන වෙලාවටත් නෙවෙයි හිට පායන. ඒක තමයි නක්ෂත්‍රය කියන්නේ. නොදන්න එක හිතන්නේ නක්ෂත්‍රය කියලා කියන්නේ හැමදාම ඉරිදියා බලන් ඉඳලා හදාගත්ත එකක්. නක්ෂත්‍රය ගැඹුරින් ගන්නකොට මොකද්ද මේක වෙනස් වෙන බව තමයි. ඒ නිසා මේ ප්‍රශ්නේ ආධුනිකයෙකුගේ ප්‍රශ්නයක්. අනිත් පැත්තට ගියාට පස්සේ බලන්න පුළුවන් කවදා හරි එක හා සමාන හුස්ම දෙකක් දැකලා තියෙනවා. එහෙම දකින්න බෑ. ඒ නිසා ටෙස්ට් එකේ කියනවා එක මිනිහට ළඟට දෙසරයක් බහින්න බෑයි. ගමේ ඒකට ගහලා ඉවරයි. අපි කියනවා ඒ මිනිහම නෙවෙයි දෙවෙනි සැරේ බහින්න. ගඟක් ගන්නවා දෙවෙනියට බහින්නේ ඒ මිනිහා නෙවෙයි. ඒක අනිත්‍යතාවය පිළිබඳ ලකුණ. ඒ නිසා හුස්ම දෙකක් සමාන නෑ. නමුත් සමානලට ඇහුවොත් කොච්චර බාහන විනාඩි 15ක් විතර බාහන. මොකද හොඳට ආනපනින්න ඔක්කොම එක වගේම පෙන්නේ. ආනපන එක වගේමයි කියලා කියනවා. මොකද මේ තරම් නිච්ච සංඥාවෙන් මේක බලනකොට කොච්චර වෙනස් වුණත් මේක එක වගේ තමයි දකින්නේ. නමුත් යම් වෙලාවක අනිත්‍ය සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් උස්මේ මුල බලන එකට වුණ මැද බලනකොට වෙනස් වෙනවා. ඒකවල මේ වගේ ඔය ටිකයි දකලා තියෙන උඩට ගොඩක් දේවල් දකින්න. පරියංක භාවනාවේදී ධානාංග නොවැඩු වෙන. ඒක භාවනා අසාර්ථකයි කිය හැකිද? භාවනාව හොඳටම හොඳටම උණයි හොඳට උනේ නැතයි. අපි ඉක්මනිය කරන්නේ තුනක් පදනම් කරගෙනද එය සාධාරණද සාධාරණ කීමනක්. ඒක මේක සම්පූර්ණ මම කියනවා මේ නැවත සකස් කළ යුතුයි ආස්වාද කවදාකවත් අපිට විඳින්න බෑ ආදීනවට සාපේක්ෂ නැතුව. ඒක නිසා භාවනාවක් හොඳ වෙන්නේ නරක භාවනාවට පස්සේ තමයි. ඒ නිසා නරක එක තමයි ඇත්තටම අපිට උදව්. හොඳ එක හොඳ වෙන්නේ නරක වෙච්ච නිසා තමයි. ඒක නිසා අපිට කියනවා නම් පරියන්ක භාවනතේ ධානාංග වැඩුණේ නම් එම භාවනාව අසාර්ථකයි කිය හැකිද කියන එක හදන්න තියෙන්නේ. භාවනාවේ සමාධිය වැඩි වීම ධානාංග වැඩුණේ නම් සම්පූර්ණ වෙනවා අපිට හරියට කියලා. මෙතන සමාධිය සහ භාවනාව කියන එක එකට කරගන්න. මේක භයානක මුල් දාගත්ත රෝගයක්. අපි භාවනා කියලා කියන්නේ සමාධියට තමයි. ඒ නිසා ධ්‍යානාංග කතා කරන්නේ සමාධියට. හැබැයි අපිට පරියන්කේ හරියනවායි කියලා අපි අදහස් කරන සමාධිය හරියන එක තමයි. ඒක විපස්සනාව. විපස්සනාවදී වැරදි දේ ඉවසන්න පුළුවන් කියන්නේ දුක අවබෝධ කරගන්න. හරියන කියන්නේ. හරියන කියන්නේ වෙන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ඨි වැඩි වෙන එක විතරයි. මොකද එහෙම ස්පාසු දෙන්නට මේ ගමන යන්න බැරි නිසා ධ්‍යානෙ අගේ කිරීමක් කරනවා. භාවනාවේ ලැබෙන හොඳ පැත්ත අගය කරනවා. ඒක මේ අන්නක විදිහට නගින්න හොඳ නැහැ කියනවා. වරින් වර වරින් වර කැම්ප් එකක් ගහලා මද නතර වෙන්නේ කියනවා ඒ ඔක්සිජන් වලට හුරු වෙන්න. ඒක දිගට නැංගුවොත් කරදරයි. එන්නේ තැන් තැන් වල ටික ටික ටික ටික පහසුකම් විදී තමයි ගෙනියන්නේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ කන්ද නගින්නේ බුදිය නෙමෙයි. කැම්ප් ගහන්න නෙමෙයි කන්ද නගින්නේ. එකලමයි කරන්නේ. ඇඩප් කරන්නේ ඒක හොඳ නරක දෙක මිසක් ආ. හොඳට නාපදාන සාපේක්ෂ නරකක් මිසක් නරකට සාපේක්ෂ හොඳක් මිසක් මේ විදිහට මනින්න කියන්නේ යනවා කියලා කියන්නේ අපි තාම තණ්හාවේ අනුශේෂයක් කියලා කියනවා. තාම අපි මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සමන මේකත් විපස්සනා වෙනවා. මේ විදිහට කිරණ වයින් ගතිය විපස්සනා වෙනවා. භවනා කරගෙන යෑමේදී හමුවෙන පරමාර්ථ ධර්මය ධාතු ගුණ ආදී අවබෝධ කර ගැනීම සඳහා ඒ පිළිබඳ මූලික දැනුමක් අවශ්‍යයි. ඉතින් නැත්නම් මේ වීම අවබෝධ වන්නේ. මම කැමති දෙවෙනි වාක්‍යයට ඉබේ අවබෝධයෙන් කියන මහසිසාරක පොත බුදුම පොතක් පිටු 1000ක එකක්. මම මේක පරිවර්තනය කරන යනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ධාතු ගුණවත් නොදැන රහත් වෙච්ච හැටි කියලා පරිච්ඡේදය. ධාතුන් හතරවත් අඳුනගන්නේ නැතුව රහත් වෙච්ච හැටි. ඉතින් මේක ධාතාවක් මට වන්දනා ඒක ආකාමකද්දි කියලා. ඒ ගාතාවට අර්ථකථන දෙනවා. එක එක රහතන්. ඉන්නන බලමු. මේ කොන්ට්‍රාස්ට්. අර්ථකථන හරි කොන්ට්‍රාස්ට්. ඊට පස්සේ හය නවම කතා වෙනවා. මේ හයම හරියන්න බෑ. ඒ තරම්ම එකින් එකට පරස්පර විරෝධී. හරි ධර්මයෙන් ගන්න කියන ධර්මයෙන් කියන හයම. එක එක්කෙනෙක් ධාතු ගුණ මාර්ගයෙන් ගොඩ එන කෙනෙක් ඉන්නවා. අනිත් දුක ධාතු මාර්ගයෙන් ගොඩ එන කෙනෙක් ඉන්නවා. සද්ධායෙන් ගොඩ එන කෙනෙක් ඉන්නවා. ඒ එන එකන එක එකන එන මාර්ගයේ විස්තර කතා කරනකොට විවිධ වුණාට අවසාන ඵලය සමානයි. එකක් තමයි ධාතු හතරවත් නොදෙන රහත්ත්වයේ හැකිද කියන දේ. ඒ නිසා ඒ පුද්ගලයා සම්මත වචන පාවිච්චි කරන එකක් නෑ. අවබෝධ නම් එකයි. ඒක නිසා ඒ පුද්ගලයා සුතමේ වශයෙන් මේ දැක වේතන රාජිනුට සංවේදනය කරන්න දන්නේ නෑ. නමුත් අවබෝධ කරගත්තේ බලනකොට මේ ධාතු ගුණ කියලා කියන්නේ අපි මේ සම්මතියට දාගත්ත වචන ටිකක් මිස පරමාර්ථ වශයෙන් ධාතු අවබෝධ කරගන්න සුතුමීඥානයක් ඕනේ නැහැ. ඒගොල්ලෝ කවුරුත් උගන්වන්න ඕනෙත් නැහැ. ලෝකේ අපි අඳුනන්නේම ධාතු වලින් තමයි. ඒක නිසා සුතුමීඥාන කියන්නේ මේකය, චින්තාමීඥාන කියන්නේ මේකය, වහනාමීඥාන මේකේ කියන කොහොමදට වෙන් කරලා දැනගත්තොත් සුතුමී ඥානේ භාවනාවට අනිවාර්යව බාධා කරන්නේ නැහැ. සුතුමී ඥානේ නැතුව භාවනා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒකේ තියෙනවා තියෙන දේ අවස්ථානුකූල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉබේ යුතුයමයි කියකට. තිබ්බොත් අනිවාර්යෙන් බාධා වෙනවා කියකට. ඒ නිසා ධාතු ගුණ පිළිබඳ අවබෝධය තියෙනවා නම් හොඳයි. හැබැයි ඒක ප්‍රොප්‍රියටි පාවිච්චි කරන්න ගන්න ඕනේ නැත්තම් මම දැන් ධාතු ගන්න නිසා මම අනිවාර්යයෙන්ම භවනමට හරියන්න ඕනේ කියලා ඒකට එහෙම සතියක්. ඉඳයි තා විනාඩි 15ක්. ඔය අයිතිකාරය අහුවෙන්නේ. ඒක තමයි ඉතින් නමන ආදී උත්සාහය. ආපා. මම දීල ප්‍රශ්නයක්. දැන් ඉතින් දන්නවා මොකක්ද වෙලියන්නේ කියලා. Thank you. ජීවත් කියන සභාවට ඉදිරිපත් කරනවා. උපායයට මාර්ග කරමින් යන විට අපාය පොළොවට දැල්වෙන විට පුරුෂක පාවහකට සත්‍ය පිය පොළොවට දැල්වීමට වහන්සේ කියන්නේ වැරද්දක් පෙන්නේ නැහැ. ඉදිරිපත් කළා තියෙන හැටි අර අවබෝධ වෙන්නේ නැති මේ සක්මන් භාවනා කරන විට බම්පය ධම්පය දෙස මාර්ගුන් මිනරට පය පොළොව වැදෙන විට බුරුළු සමග පාවහන් වැදෙන શબ્දයේ පය පොළොව තැබීම පෙර ඇසේ. ඉතින් පොළොව කරනකොට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ආනාපාන කරන කෙනා නාසිකාග්‍රේ තියාගන්නවා. නාසිකාන්ත හොඳට සම්බර වෙනකොට ඉදිරි පිම්බි නැගීමක් පේනවා. සමහරට හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා. අනිත් දේවලුත් වෙන්න පුළුවන්. සමහරට ඒක ආනාපානයට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ආනාපානෙන් පිට කයේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණ පරිබාහිර දෙයක් වෙන්න පුළුවන්. මොකද වෙනකොට වෙන හැටියෙන් දන්නවා. ඒ වගේ පය තැබීම කියන එක මේ වම කියන එකට විවිධ හැඩතල කියන එකක් තමයි මේ පය පොළවේ ගැටෙන එක. විලුඹෙන් පටන් ගන්න කකුල ඇඟේ දක්වා යනවා කියලා හිතමු. තව ඊට අමතරව තව කෙනෙක් කියන්න පුළුවන් මේ පය මට හරි ආයාස කර දෙයක්. බරක් තියනවා වගේ. තව සමහර කියනවා මට ඉබේ කියලා දෙන්නක් වගේ. එහෙම නැත්නම් සෑහලුවක් බරක්. මේ විදිහට විවිධ පැතිකඩ තියෙනවා. එකක් තමයි ඔය වගේ පය තිනොට එන සද්දේ. ඒකත් පය තැබීමේ සංසිද්ධිය වෙන පැතිකඩක්. නමුත් මේකෙදි විස්තර කරනවා ඒ පය තැබීමට ඉස්සෙල්ලා ඒ කියන්නේ පය තැබීමෙන් ඇතිවන තදගති සිසිල් ගති වැටෙන්නේ ඉස්සෙල්ලා සද්දේ තමයි ඉස්සරලා එන්නේ. පොළොව පදිනවා දැනීම පසුයි. ඊට ශබ්දයේ අතරමැදදී ඇසෙන විට හිත හඳුනාගන්න. ඒකමද නමුත් හිතේ පටලවිල්ලක් නැහැ. මගේ හිත පිට ගියාද කියලා දන්නවා සතියේටමයි මේ එක එක මල් ලැබිලා ලැබිලා එන්නේ ශබ්දය එනවා. තද ගතිය වැඩෙනවා. විවිධ ගති මේ මදි තව ඕන තරම් දේවල් එනවා. සම විටම පය මාරු කරමින් යන විට පය ඔසවා පොළවේ තබන විට තබන බව දැනේ. නමුත් ගොරළු වල ගැටෙන බව දැනගෙන සත්‍යයේ අතරමැද හැම විටම තිබේ. කොතරම් අමිහිරි හිමීට පාදවෝද සත්‍යය ඇසේ. නමුත් හිත පිට නොයයි සක්මන දිගටම කෙරෙයි. මෙසේ කිරීම සුදුසුද? ඒ නිවැරදි. මේ කියන්නේ අර කායානුපස්සනාව මේ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන අපි හයක් තියෙනවා. චක්කුවට වර්ණ රූපය අරගෙන වෙනවා. සෝතේද ශබ්ද රූපය අරමුණු වෙනවා. ගන්ධ, රස, පහස. දැන් මේ සක්මන් කරනකොට බලාපොරොත්තු වෙන කාය ප්‍රසාදේ සහ පහස. ඒ දේ වෙනකොටම සක්මනේ නිකුත් වෙන ශබ්දය මේ සෝත ප්‍රසාදේට ශබ්දයක් විදිහට ඇහෙනවා. ඒකත් අරකම ගුණතක් තමයි. එතකොට අපි එපයි කියලා කිව්වට කකුල් දෙක දිහා බලහන ගියොත් ඒ කකුල තියෙන හැටි දැක ගන්න පුළුවන්. එතකොටවත් ඒකත් අරකටම අංශයක් වෙනවා. ඒ වගේම අපි අකුලෙන් අපි හිතමු මොකක් හරි ගන්ධ සුවඳ සම්බන්ධ දේවල් ඉතින් <clears throat> උත්තර දෙන්න අමාරුයි. රස සම්බන්ධ දේවල් තථා අමාරුයි. අනේක හැම ඉඳුරන්ගෙම මේක රීකන්ෆර්ම් වෙන්න ඕනේ අපි මුලින් රෙකෝඩ් වල ගන්න පය තියෙනවා කියන්නේ. අපි මුලින් සාමාන්‍ය එක තොරතුරක් විතරක් ආව ගත්තේට ඒක ඩිකෝඩ් කරලා මොනරීකට යන්නේ. තව දෙක තුනකින් කන්ෆර්ම් කරගන්න. එන්ඩින් කරොට තමයි ඒක සාතික කරගන්න. ඒ සාතික කිරීම ඉස්සරලාම අපි බලන්නේ වඩා ප්‍රකට ලක්ෂණ. වඩා ප්‍රක්ෂේපණ වශයෙන් කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ හිත ආවට ගියාල තොරතුරු ඩිකෝඩ් කරන්නේ. ඩිකෝඩ් කරන්නේ අනිත් දෙක තුනකින් සහතික කරලා අපි දැකපු දේ අතගාලා බලනකම්. අතගාපු දේ දකින්නකම්. ඉතල තමයි ඒක සහතික කරන්නේ නැත්නම් අපි යුවා මේ සාම ස්ථිරතර වෙච්ච තොරතුරු වලට ගන්න. ඉතින් හුඳුවල සක්මන් කරගෙන යනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන හැම පැත්තෙම සක්මන්ට යෙදීම. යෙදවීමක් කෙනකොට තමයි ඉබේ කෙරෙන්නක් වාගේ ඔක්කොම තේරෙන කතාවක්. නිසා මේක හොඳයි කියේ. අවවාදපත් නම් ඔච්චර තමයි අවවාද. ප්‍රශ්න නගන ස්වරූපේ මට මම නගනවා නම් මම ධාතු සක්මන් කරනකොට ධාතු මනසිකාරයේ වැටෙහිඳ ඉඳ තියෙනවද නැද්ද කියලා. ධාතු මනසිකාරය කියන එක කරන්න යන්න එපා. ඒ කියන්නේ ගුණ පැත්තට දාලා කරත් ඉස්සර කරලා. කරනකොට සද්දයක් වශයෙන් වැටෙන්න පුළුවන්. බරගමක් වශයෙන්, සහැල්කමක් වශයෙන්, මුළුසුමක්, සිසිලක්, කම්පනයක් ගන්න. මේ සියලුම ධාතු තමයි. ඇත්තටම ධාතු මනසිකාරයෙන් තොර අත්දැකීමක් නැහැ ලෝකේ. මොනද ධාතු මනසිකාර වශයෙන් නෙවෙයි කියන්නේ මම දැක්කා, මම ඇහුවා, අනම්මන කියලා කියන නමුත් අන්තිම බෙදලා බෙදලා ගන්නකොට ධාතු මත්තකෝ නිසත්තෝ නිජීවෝ සුඤ්ඤෝ. ඒකට යන්න සුතමේ ඥානෙ තියෙනවා. මේ පේන්නේ ඒ බබාගේ භාෂාවෙන් නෙවෙයි දැන් කතා කරන්නේ වැඩිහිටියන්ගේ භාෂාව. එතකොට ධාතු වශයෙන් පේන. ඒ නිසා භාවනා කරනකොට ධාතු මනසකාර කරන්න යන්න එපා. කරන්න ගිය ගමන් කාඩ් බිෆෝර් ද හෝස්. භාවනා හරියට යනවා ධාතු මනසකාරේ පේන්න පටන් ගන්නවා. එතකොට අවබෝධ කරගන්න ඕනේ මේ පය වෙනස් වෙලාවත් මිනිස් ළඟේ තියෙන්නේ අරකම සම්මුති වචනේ වෙනුවට දැන් පරමාර්ථ වචනේ කිට්ටු කරගෙන යනවා. වැඩි කියන්නේ භාෂාවට පුරුදු වෙගෙන යනවා. මම ඒක උනන්දු කරවන්නේ. ඔය ආවේ විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමයක්. ඔසවනකොට තේජෝ ගතියත් වායෝ ගතියත් වැඩි වෙනවා, පඨවි ගතියත් ආපෝ ගතියත් අඩු වෙනවා. යවනකොට වායෝ ගතිය වැඩි වෙනවා, අනික්කව අඩු වෙනවා කියන එක රාමුවක් හදලා පෙන්නන්න හදනවා. ඒක කටපාඩම් කරලා මේක දැක්කයි කියලා කිව්වට අපි නිකන් හිත කන්ඩිෂන් කිරීමක් වෙනවා. හිත නිකන් තත්ත්වාරෝපණයක් කරනවා. ඊට පස්සේ ඒකම තමයි දකින්නේ. ඉතින් ඒකේ හොඳ නෑ. එහෙම නෙමෙයි මේක යනාතේ යන්න ආරින්න. යනකොට මේ උනට කන්ඩිෂන් කරනවා. ඒ කන්ඩිෂන් කිරීම අන්තිම භයානකයි. ඕක මහා අවුලකටපත් කරනවා. නිසා එන හැටිය බලනවා මිසක් මොන්නම ක්‍රමයක මේක බලපන් කියලා හිතට දුයිපු ගම ඌ අනිවාර්යයෙන්ම දැක්කයි කියන්නේ. කම්මැලිය පේන කියන්නේ. නිසා ඒ කම්මැලි ගති පුළුවන් අඹ උඹට පේන දේ කියපන්. උඹ ගිහිල්ලා බලලා පේන දේ කියපන්. උඹ මේක දැක්කොත් සුබයි අසුබයි කියලා පෙන්ලා දුන්නොත් ඒ යන්නෙම ඒ පූර්ව නිගමනයක් ඇතුව ඒක විපස්සනාට වස වෙනවා. ඒක හරි අමාරුයි ඔය සාමාන්‍ය භාවනා කරන කෙනෙකුට කියලා බාර ගන්නවා. දැන් ඉන්න ගුරුවරු බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ අර ශිෂ්‍යයන් බව පොවනවා. ඕලේ වල්ලා ඒ විදිහට කියන්න පුරුදු කරනවා. ඉතින් අරගොල්ලෝ කියනවා මම සක්මන් භාවනාවේ පියවර 6 දක්වා කරලා තියෙන්නේ. මේ හත් වෙනි එක මට කියලා දෙන්න බැරිද කියලා. 1 2 3 කරලා තියෙන 4 කියලා දෙන්න බැරිද? මොකද හැමදාම අර ඒ තමන්ගේ මේක සෙල්ස් එක බූස්ට් කරගන්න. මම මෙච්චරක් ගන්නවා දැන් මේක ඉවරයි. අරගොල්ලන මොනවක්වත් දැන්න කොච්චර බාහන කරත් බින්දු එනි මම නම් ඒව නෑ. මොන තුනක් ගන්නවා දැන් හතර වෙනිකට යන්න හදන්නේ කියලා වගේ. යාර කියන විදිය නිකන් මොටිවේෂන් එකක් එනවා. මම කියන්නේ මොටිවේෂන් එක වසයි. විපස්සනාට මොටිවේෂන් එක වසයි. කුසල ඡන්දයක් තියෙනවා මේ කරබැරිම ආනම බලාපේක්ෂාවක් තියෙනවා නැත්නම් මේ ගයිඩ් කරනවා. අපි කියන්නේ ස්ථිර කරන්න හදනවා නම් එහෙම නැත්නම් මොනිටර් කරන්න හදනවා. කවදා ස්වභාවික වර්ධනයක්. ස්වභාවික වර්ධනයට හොයේ වෙවිලා. දැන් අපි එන තමාරයි මේකේ නැත කරනවා අපි ඊට පස්සේ අතහමාරට මේ ඉන්ටර්විව්ස් එතකන් අනිත් පැත්තෙන් සක්මන් සහ පරියක් භාවනා කරනවා. එහෙනම් සිළු දිනාගම තෙරුවන් සරණයි